ඉන්දික මහත්මයා ඔබ වහන්සේට ඇහෙනව නේද අපේ හාමුදුරනේ ඇහෙනවා අපේ හාමුදුරනේ අර ඔබ වහන්සේ මේ කිව්ව අර වීරය පිළිබඳ මොකක් හරි වැඩක් පටන් ගන්න එක හරි පවත්වාගෙන යන එක ඒක අර සාමාන්‍ය ගිහි ජීවිතයටත් අදාළ නිසා පාරමිතා කිරීමට පමණක් නෙමෙයි ඒකෙදි මට නිකන් තේරලා තියෙන හාමුදුරනේ සමහර වෙලාවට දැන් අපි අර දැන් උදාහරණයක් විදිහට අපි කියමු චන්ද්‍රවිමල හාමුදුරන්ගේ පොතක් කඩෙන් ගෙනල්ලා මේ පොත කියවන්න ඕන කියලා තියනවා. ඕක දැන් හිත හිත ඉන්න ඕක කියවන්න ඕන කියලා වෙන එදිනෙදා වැඩ කටයුතු ඇවිල්ලා කොහොම හරි ඒක වැදගත් කියලා දන්නවා ලොකු වැදගත් දෙයක්. අර සමහරලාට එදිනෙදා එන පොඩි පොඩි ඒවාට වඩා ඒක වැදගත්. නමුත් ඒක දැන් අවුරුද්දක් විතර සමහරට පොත තියනවා කියවලා නැහැ. ඒ වගේ හැමතුරනේ සමහර වෙලාවට අර වැදගත් වැඩ එදිනදා වෙන පොඩි පොඩි ඒවා හින්දා යටපත් වෙලා මේ ඒවා කල් යනවා. ඒක හම්තුරනේ සමහර වෙලාවට ඒකේ වාසිත් මට පෙනිලා තියෙනවා. අවාසි ඔය අවාසි වගේම මේ එම හිත හිත ඉන්නකොට හම්තුරනේ සමහර වැඩක් මොන හරි කරන්න ඉන්නවා. පිටිපස්සේ ඔළුවේ වැඩ කරනවා මේක සැරෙන් සැරේට මතක් වෙනවා මේක කරන්න ඕන කියලා. සමහර වෙලාවට ටිකක් කල් ගිහිල්ලා ඊට වඩා හොඳ විදියක් හම්බ වෙන එක කරන්න. ඊට වඩා හොඳට ඒක කරන්න පුළුවන් වෙනවා. ඒ දෙපැත්තම තියෙන හාමුදුරනේ මේකෙත් දැන් අර හැමෝටම තියෙන ප්‍රශ්නයක් වගේනේ හඳුරන්නේ මේ වැදගත් වැඩ කල් දාන එක මේ දිනදා මේකට ඕකට අර වංචක ධර්මයක් විදියට ඕක තියනවද හඳුරන්නේ නැත්නම් ඕක මේ මොකක් හරි යෝගාවචරයන්ට හරි මොන හරි මේ දේශනයක් තියනවද ඕක අපිට නිකන් අඩු කරගන්න හඳුරන්නේ ඔය කම්මැලිකම හරි වැදගත් දේවල් කල් දැමන එක ඇත්තටම දැන් මේ මේ පාරමිතා පිළිබඳ දේශනය මම එක හඳුරන්නේ මේ පාරමිතා ප්‍රකරණේ වීර්‍ය පාරමිතාව කියන කොටස හොඳට කියවන්න නැවත නැවත ඒකේ නායක හඳුර පැහැදිලි කරනවා ඒ ආරම්භක ධාත ආරම්භක වස්තු කුසීත වස්තු පිළිබඳව ඊළඟට වීර්‍ය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ආකාරය වීර්‍ය පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය ඉතින් අන්න ඒ වගේ පැති හොඳට අධ්‍යයනය කරලා තමයි අපිට ඒක ටික ටික අඩු කරගන්න වෙන්නේ අනිත් එක තමයි දැන් සමහර දේවල් අපට වැදගත් කියලා හිතුණට ඒක හුදු සිතුවිලි මාත්‍රයක් විතරයි අපට වැදගත් කියලා දැනිලා නැහැ. දැන් සමහර යමක් අපට වැදගත් කියලා හරියටම දැනුනොත් තමයි අපි ක්‍රියාත්මක උදාහරණයක් ඇටියට දැන් මම පෙර දිනකත් කිව්වා දැන් මම මේ පුටුවේ වාඩි වෙලා ඉන්නකොට මම නැගිටින්න ඕන නැගිටින්න ඕන නැගිටින්න ඕන කියලා හිත හිත හිතියට නැගිට වෙන්නේ නැහැ. හැබැයි සර්පේක්වත් මෙතනට වැටුනොත් එහෙම එකපාරට නැගිට වෙනවා. ඒක තමයි ඒ තමයි අවශ්‍යතාවය. එතකොට තමයි චේතනාව નિවරදිව පහළ වෙන්නේ. දැන් දැන් චේතනා කියන චෛතසිකය සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්නේ. ඒක හැම සිතකම යෙදෙනවා. හැබැයි හැම සිතේම යෙදෙන චෛතසික ඒ ඒ ඒ සිත ඇති කරලා නිරුද්ධ කිරීමේ ක්‍රියාව සිද්ධ කරනවා මිසක් ඒ කියන්නේ සිතෙන් කෙරෙන කෘත්‍ය කරනවා මිසක් අමතර ප්‍රතිඵලයක් ඇති කරන්න සමත් වෙන්නේ අමතර ප්‍රතිඵලයක් ඇති කරන්න සමත් වෙන්නේ ජවන්සිට පමණයි. ජවන්සිතේ කෘත්‍ය තමයි අනාගත විපාක ඇති කරන මට්ටමට ඒ චේතනාව බලවත් කරනවා. අනිත් සිත්වල චේතනාව ඇති කරනවා. ඒ සිත්වල ඇති වෙන චේතනාව අනාගත විපාක ඇති කරන්න සමත් වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ එතකොට කර්ම බවට හැම සිතක්ම දැන් චේතනා හම්බික්කවේ කම්මව වදාමි කියලා කිව්වෙන් පස්සේ චේතනාව සබ්බචිත්ත සාධාරණ චෛසිකයක් නෑ හැම සිතක්ම කර්ම උපදවන්න ඕනේ. එහෙම උපදවන්නේ යවන් සිත් ටිකේ යෙදෙන චේතනාව විතරයි කර්ම උපදවන්නේ. මොකද ඒක විතරයි ඒ මට්ටමට සක්‍රිය වෙන්නේ බලවත් වෙන්නේ. අනිත් ඒවා චේතනාවට කරන්න පුළුවන් ඒ සිතේ කරන කෘත්‍ය විතරයි. ඒ කෘත්‍ය කරලා නිරුද්ධ වෙනවා. හැබැයි යවන් සිතට ඒ සිතේ කරන කෘත්‍ය කරනවා වගේම අනාගත විපාකයක් ඇති කරන මට්ටමට ඒක බලවත් කරන්න පුළුවන්. ඒ බඳු ජවයක් ඒකේ තියෙනවා. ඒ නිසායි ජවන් සිත කියන්නේ. අන්න ඒ වගේ අපිට සමහර දේවල් මේක කරන්න ඕන මේක වැදගත් කියලා හිතෙන්නේ අසූ දැනුමින් එහෙම නැත්නම් හිතූ දැනුමේ එහෙම නැත්නම් අපේ රුචිකත්වය මත ඔහොම මොනවා හරි කාරණා මත අපිට දේවල් මතුවෙනවා. ඇත්තටම රුචිකත්වය කියන එක මුල් වුණත් එතන ලොකු ජවයක් එනවා අපිට. අපේ කැමැත්ත හරියටම. දැන් සමහර දේවල් වලට ඇත්තටම රුචිකත්වයට වඩා එන්නේ අවශ්‍යතාවයක් කියලා අපි දකිනවා අපි හිතනවා අපේ සැලැස්මේ එක අවශ්‍ය කොටසක් තමයි හැබැයි තාම ඒකට රුචිකත්වය කියන එක සක්‍රිය වෙලා නැහැ සහ අවශ්‍යතාවය කියන එක තාම අපිට ඒ ඒ තැනට ඇවිත් නැහැ එතකොට අපි මේක ටික ටික ටික ටික කල් දානවා ඉතින් අර සර්පෙක් වැටුණා වගේ අවශ්‍යතාව එක පාට මතුවෙන අවස්ථා තියෙනවා. දැන් දැන් මට එහෙම අවස්ථා සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් පොතක් මේ පොත බලන්න ඕන මේක කියවන්න ඕන කියලා කොච්චර හිටියත් අනිත් වැඩත් එක්කලා අතපහුවෙනවා. හැබැයි සමහර වෙලාවට කවුරු හරි ඔන්න ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් ඇහුවාට පස්සේ දැන් මට ඒකට උත්තර දෙන්න වෙනවා. උත්තර දෙන්න උනාට පස්සේ දැන් මට හොයන්න වෙනවා. හොයන්න උනාට පස්සේ ඉතින් රෑයක් එළි වෙනකන් හරි අර පොත් පෙරලා පෙරලා කියනවා. ඉතින් වෙනදටත් මට මාතුලේ හැකියාව තියෙනවනේ. තිබුණාට එහෙම කරන්න බෑ වෙනදට. නිදිමත එනවා, අපහසුතාව එනවා, පස්සේ කියවනවා කියලා හිතනවා. හැබැයි අර දවසට නිදිමතක් නෑ, මොකක්වත් නෑ. සියල්ල යටපත් වෙන අර දැඩි අවශ්‍යතාවය. ඒ ඒ අවශ්‍යතාවය අපට හරියටම දැනෙන අවස්ථාවක්. ඊළඟට අර රුචිකත්වය කියන එක. මේ රුචිකත්වය කියන එක ඉතින් ගොඩක් වෙලාවට එන්නේ කාමච්ඡන්දයත් එක්කලා. ඒ කියන්නේ අපි ආස්වාදනය කරන්න කැමති. අපිට ඒකෙන් යම් තෘප්තියක් තියෙනවා නම් තමයි ඒක වර්ධනය වෙන්නේ. ඉතින් අනිත් පැත්තෙන් අර අවශ්‍යතාවය කියන එක මතු වෙන්න දැන් දැන් ඒ මගේ දුර්වලකම මං හඳුනාගෙන තියෙන නිසා මං ගොඩක් දේවල් මම උත්සාහ කරනවා සැලසුම් කරගන්න මාව හිර වෙන හැටියට. ඒ කියන්නේ දැන් ඇත්තටම මෙතන මම කියලා කෙනෙක් නැහැනේ තියෙන්නේ පංචස්කන්ධේනේ නාම රූප ධර්ම ටිකනේ. දැන් මේ නාම රූප ධර්ම ටික තුල සැකැස්මේ තියෙන දුබලකම් හඳුනාගත්තාම අපිට සැලසුම් කරන්න පුළුවන් ඒවා මොන විදිහටද සක්‍රිය වෙන්නේ අන්නේ විදිහට කරුණු අපිට පුළුවන් උපක්‍රමශීලීව යොදා ගන්න. ඉතින් ඒ ඒ බඳු උපක්‍රමයක් හැටියට තමයි මම ගොඩක් වෙලාවට කරන්නේ. දැන් දීර්ඝ කාලයක් අපි ධර්ම දේශනා සිද්ධ කරගෙන ආවා සියස රූප වාහිනියේ එතකොට දැන් අපි දන්නා ක්ෂේත්‍රය තුලම තමයි හැමතිස්සෙම කරුණු කතා කරන්නේ. එතනින් ඔබට යන්නෙම නැහැ. ඊට පස්සේ මම උපායක් හැටියට යෙදුවා ධර්මදේශනාවකට යම්කිසි කෙනෙක් ආරාධනා කළාම මේ දායකයාට කියනවා ඔයගොල්ලෝ දැනගන්න කැමති මොනවා හරි ධර්ම කරුණක් තියෙනවා නම් ඒක කියන්න. මම ඒක මාතෘකා කරගෙන ධර්මදේශනා කරනවා. දැන් ඒතකොට සමහරු ඒගොල්ලෝ කොහෙන් හරි අහපු මොනවා හරි ධර්ම කාරණා හරි ඒගොල්ලන්ට හිතෙනේ හරි කියනවා. කිව්වෙන් පස්සේ දැන් සමහර දේවල් ඇත්තටම මම එච්චර ඒක ගැන හිතලවත් නැහැ. හැබැයි මට ඊට පස්සේ ඒක ගැන හිතන්න වෙනවා, හොයන්න වෙනවා, කරුණු හොයන්න වෙනවා, ත්‍රිපිටකේ කියවන්න වෙනවා, දන්න අයගෙන් අහන්න. දැන් කොහොම හරි අරකට සූදානම් වෙන්න වෙනවා මට. එතකොට දැන් දැන් මගේ මනසේ තව තියෙන දෙයක් මම දන්නවා මොකක් හරි වගකීමක් මට පැවරුනොත් මම ඒක උඩින් පල්ලෙන් ගහලා දාන්න උත්සාහ කරන්නේ ඒක කොහොම හරි කැප වෙලා කරන්න උත්සාහ කරන විදිහේ අමු ගුණයකුත් මගේ ළඟ තියෙනවා කියලා මම දන්නවා ඉතින් ඒ නිසා අර ගුණයක් තියෙනවා මේ දුර්වලකමක් තියෙනවා. ඒ නිසා මෙහෙම හිර වුණොත් අනිවාර්යෙන් මේක කරනවා. ඉතින් අන්න ඒ මට්ටමට හිර වෙන විදිහට දේවල් සැලසුම් කරගත්තාම කොහොම හරි කරන්න වෙනවා. ඉතින් ඒකෙන් මට පැහැදිලිව දැනෙන්න ගත්තා අපේ ධර්මඥානයක් දියුණු වෙනවා. තව බොහෝ දෙනාට විවිධ පරාසයන්හි දහම් දැනුම බෙදා දෙන්න අවස්ථාවක් සැලසෙනවා. දැන් එක අවස්ථාවක අහලා තිබුණා මරණාසන්න චිත්ත වීති ගැන පැහැදිලි කරමින් ධර්ම දේශනා. දැන් මරණාසන්න චිත්ත වීති කියලා කිව්වෙන් පස්සේ මේ එක කාරණයක්නේ. දැන් අපි ජීවිතේටවත් මරණාසන්න චිත්ත වීති සම්බන්ධ ධර්ම දේශනාවක් කරන්නේ දැන් අර දායකයා මගෙන් ඉල්ලීමක් කරනවා මරණාසන්න චිත්ත වීති ගැන බණක් කියන්න කියලා පැයක්. දැන් මම පැයක් කරුණු කියන්න මේකට අදාළ කාරණා හොයන්න ඕන. ඊට පස්සේ ඉතින් අභිධර්ම මාර්ගයේ අභිධර්මයේ මූලික කරුණු මේ ඔක්කොම පොත් කියව කියව කියව කියව. ඉතින් අන්තිමට වෙලාවට පැයක් නෙමෙයි පැය දෙක තුනක් කියන්න තරම් කාරණා තියෙනවා. නමුත් ඒකට යමු වෙලා නැහැ. ඉතින් අන්න ඒ වගේ අපි අපේ දුර්වලකම් හඳුනාගත්තාම ඒකට හැමෝටම පොදු සාධක තියෙන්න පුළුවන් ඊට අමතරව පුද්ගලයාගෙන් පුද්ගලයාට ආවේනික දුර්වලකම් සහ කුසලතාවයන් තියෙනවා. අන්න ඒව හඳුනා ගන්න ඕන තමන් සම්බන්ධ. තමන්ගේ දුර්වලතැන් මොනවද? තමන්ගේ ඒ උද්‍යෝගය, උනන්දුව, ඒ ඒ කැපවීම මතුවෙන්නේ මොන සාධක අභියසද? අන්න ඒව හඳුනාගෙන තමන්ම උපාය යොදා ගන්න ඕන එතරට හිර වෙන හැටියට. ඉතින් එහෙම එහෙම තමයි අපි ටික ටික අපේ වීරය මතු කරගත යුත්තේ. ඔබ වහන්සේගේ අර සර්පයා උදාහරණය බොහොම හොඳ එකක් මට එතනින් දෙයක් ගන්න තියෙනවා මොකද අර අපි සාමාන්‍යයෙන් අර වැදගත් කියලා දේවල් සලකලාගෙන ඉන්න හිටියට ඒක ඒවා අපි කරන්න කෙරෙන්නේ නැහැ නේ කොහොම හරි හඳුරන්නේ. නමුත් සර්පය ඒ කියන්නේ මොකක් හරි අපේ ශරීරයට අවදානමක් හරි සර්පෙක් හරි කාමරයට සිංහෙක් හරි මොකෙක් හරි යකෙක් හරි දැක්ක කියමු කවුද අපි වහාම කලබල වෙලා එතනින් එළියට දැනවනේ ඒක කල් දාන්නේ එතකොට ඒ වගේ අර අපේ වැඩක් තියනවා ඒ හදිස්සි මොන කතා වුණත් ජීවිතයක ගැන ඉන්ට්‍රඩා හදගත්තා ඒක හොඳ කතාවක් හම්දුරනේ. මම හිතන්නේ ඒ එතනින් අපිට දෙයක් ගන්න පුළුවන් මේ ඒ කියන්නේ හිතලා සමාජයට ඔක අර මිනිස්සුන්ට අර නිකන් ආරක්ෂාවට තියෙන කොටස් ටිකක් තියෙනවා. අනිත් වෙලාවට මිනිස්සු අර සාමයෙන් ඒ වැඩේ නොකර එච්චර කලබලයක් නැතුව ඉන්න ස්වභාවයක් තියෙන හින්දා වෙන්න ඇති ඔක මනුෂ්‍ය ස්වභාවය වෙන්න ඇති. ඒක තමයි. බොහොම පිං ඔබ අන්සට මේ හොඳ උත්තරයක්. හරි. අසරාමයි.